අද ධර්මානුශාසනාවේ මාතෘකාව වශයෙන් සූත්‍ර පිටකයේහි කුද්දක නිකායේ චූල්ල වර්ගයේන මංගල සූත්‍රයේහි ගාථා ධර්මයක් මාතෘකා ස්ථානයේ තබා ගත්තේ. මේ පින්වතුන්ට මංගල සූත්‍රය හොඳ හුරු පුරුදු සූත්‍ර ධර්මයක්. නිතර භාවිතා කරන සූත්‍රයක්. භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ සවැත් නුවර සමීපයේ වූ ජේතවනාරාමෙහි වැඩ සිටින අවස්ථාවක දේවතාවෙක් බුදු පියාණන් වහන්සේ වෙත මධ්‍යම රාත්‍රිහි පැමිණිලා උතුම් මංගල කරුණ මොනවාදයි ප්‍රශ්නක් විචාලා බුදු පියාණන් වහන්සේ ඒට පිළිතුරු වශයෙන් මංගල කරුණ 38ක් දේශනා කරලා තියෙනවා මොග්ගල්ලාන සූත්‍රයේහි දැක්වෙනවා මහමුගලන් තෙරුන් වහන්සේ ඵල සමාපත්තියෙන් නැගී හිටපු අවස්ථාවක කවර දෙවි කෙනෙකුට අපායට නොයන ස්වභාවය ඇති නිවනට නියතු සත්‍ය අවබෝධයක් ඇති සෝවාන් පුජ්‍යලෝ වම්මෙහි කියන ඥානයක් උපදිනවද කියලා විමසීමට මේ වෙන විට තිස්ස කියලා භික්ෂුන් වහන්සේ නමක් බඹලොව ඉපදිලා හිටියා. ඒ මහත් 이르දිහා ආනුභාව සම්පත් ඇතුවයි උප්පත්තියක් ලැබලා හිටියේ. මුගලන් තෙරුන් වහන්සේ අතුරු දහන්ව බඹලෝ පහළ වුණා. මේ තිස්ස බ්‍රහ්මයාගෙන් මේ ප්‍රශ්නේ විමසුවා. අපායට නොයන ස්වභාවය ඇති නිවනට නියතු සත්‍ය අවබෝධය ඇති සෝවාන් ඵලයට පෙමිණියෝ වහම කියලා දෙවියන්ට නුවණක් තියනවාද කියලා. ඒ අවස්ථාවේ චාතුම් මහරජිකය තාවතින්සය යාමේ තුසිතේ නිම්මාන රතිය පරනිම්මිත වසවර්ති දෙවියන්ට මෙවැනි ඥානයක් ඇති බව මේ තිස්ස බ්‍රහ්මයා පිළිතුරු දුන්නා. නමුත් බුද්ධ රත්නයේ කෙරෙහි ධම්ම රත්නයේ කෙරෙහි සංඝ රත්නයේ කෙරෙහි අචල ශ්‍රද්ධාව නැති ආර්ය කාන්ත සීලයක් නොමැති දෙව්ලොව වැසි දෙවියෝ ඉන්නවා ඒ දෙවියන්ට මෙහෙම ඥානයක් නොමැති බව මේ තිස්ස බ්‍රහ්මයා උත්තර දුන්නා. එයින් අපිට පේනවා මේ දෙව්ලොව සම්මාදිට්ඨික දේවතාවෝ වාසය කරන බව. දෙවියන් අතර ධර්ම සාකච්ඡා ඇති වෙන බව. එවැනි එක් අවස්ථාවකදී තමයි මේ ජේතවනාරාමයට පැමිණිලා මේ භාග්‍යතුන් වහන්සේගෙන් මේ මංගල කරුණ මොනවද කියලා ප්‍රශ්නයක් විමසූ අවස්ථාව මේ සූත්‍ර ධර්මයේහි මාතෘකා කළ ගාථාව පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අටලෝ දහමින් යමෙකුගේ සිත කම්පණි නොවේද නොසැලෙයිද අශෝකං විරජං ඛේමං අශෝකං කියන්නේ ශෝක නොකරේද විරජං පහ වූ කෙලෙස් රජස් ඇත්තේද ඛේමං විහ රහිතද ඒතං මංගල මුත්තමං යන මේ උතුම් මංගල්‍ය වේ කියන අදහසයි මේ අටලෝ දහම නම් වූ ලෝක ධර්මාට ලාභය අලාභය යස අයස නින්දා ප්‍රශංසා සැප දුකයි පඨම ලෝක ධර්මීහි සූත්‍රේහි භාග්‍යතුන් වහන්සේ වදාලා අට්ටිමේ භික්ඛවේ ලෝක ධම්මා ලෝකං අනුපරිවත්තಂತಿ මහණෙනි මේ අෂ්ටලෝක ධර්මයෝ ලෝ ආනුව පෙරලෙ ලෝකෝච අට්ටලෝක ධම්මේ අනුපරිවත්තති ලෝකේද අෂ්ටලෝක ධර්මයේ අනුව පෙරලෙයි කියලා මේ විදිහට මේ ලෝකයක් ලෝක ධර්ම වූ අෂ්ටලෝක ධර්මයක් එකිනෙකට සමගාමීව පෙරලෙන ස්වභාවයෙන් යුක්තයි. ලෝකය කියනකොට අෂ්ටලෝක ධර්මය තුලත් අෂ්ටලෝක ධර්මයේ කියනකොට ඒවා ලෝක ධර්ම. මේ ධර්මයන් එකිනෙකට පෙරලෙන ධර්මයන්. පෘථග්ජනසිත ලාභ යසස ප්‍රශංසාව සැපේ කියන කරුණු හතර ඉදිරිපත් වෙනකොට ලැබෙනකොට ඒ දේවල්ට ඉතාමත්ම කැමති වෙනවා ඇලෙනවා නමුත් අලාභය ආයස නිന്ദාව දුක පැමිණෙනවා ඒ දේවල් වළක්වා ගැනීමට උත්සාහ කරනවා. ඒ වගේම අලාභය ඇස නින්දාව දුක පහළ වෙන අවස්ථාවට ඒ අලාභය ඇස නින්දාව දුක වළක්වා ගැනීමට බලවත් උත්සාහයක් දරනවා. ලාභයේ ආසස ප්‍රශංසාව සැප ලබා ගැනීමට කටයුතු කරනවා. මේ විදිහට බලනකොට ලාභයේ යසස ප්‍රශංසාව සැප කියන හතරෙදි කැමති වෙලා තියෙන්නේ ඒ කාරණා හතරටමයි. අලාභය යස නිද්දාව දුක එනකොට ඒව වළක්වාගෙන ආයෙත් කැමති වෙන්නේ ලාභයේ යසස ප්‍රශංසාව සැප ලබන්නමයි. මේ ආත්මාර්ථකාමීත්වයෙන් මමයේ හැඟීමෙන් බලවත්ව මේ කාරණයට වෙහෙස ගන්න අවස්ථාවල් තියෙනවා. ප්‍රමාණිට වඩා මේ අටලෝ දහමට එකතුව කටයුතු කරන අවස්ථාවල් තියෙනවා. එතකොට ඒ අනුව මම වෙමි යන ditthi අනුසය මමයි කියන හැඟීම ඇති කරන්නා වූ ගතිය නැවත නැවතත් තහවුරු වෙනවා. මේ නිසා මොකද වෙන්නේ? ආත්මාර්ථකාමීකමම වැඩෙනවා. දැන් බලන්න ලාභේ තහවුරු කරන්න යනකොට අපි සාමාන්‍යයෙන් හිතනකොට වෙළඳාමකදී වුණත් වෙළඳාම් කරන්න නොසුසුසු නොසුදුසු දේවල් විකුණනවා. කල්ලිකුත්තු බඩු විකුණනවා. ඒවා පරීක්ෂා කරාට නීති පැනෙව්වට කොයි විදියකට හරි ආත්මාර්ථකාමීත්වයෙන් යුක්තව ඒ ලාභේ තහවුරු කරගන්නමයි අදහස් කරන්නේ. එතකොට ඒ අන්‍යයන්ගේ අයිතිය නොසලකා අන්‍යයන්ට ඇතිවන ලෙඩ දුක් පීඩා ගැන කිසිම අනුකම්පාවක් නැතුව මේ ගතියෙන් යුක්තව කටයුතු කරනකොට ඒකට අපි කියන්නේ අකුසල් කෙරෙනවා කියලයි. බලන්න. ලාභේ තහවුරු කරන්න යනකොට අලාභයට එන ගතිය ආත්මාර්ථකාමීත්වයෙන් යුක්තව තහවුරු කරන්න ගියොත් එතන වෙන්නේ අකුසලයක්. ඒ වගේම යසස කියන කරුණ. දැන් නිරෝගී ඉන්නකොට තරුණ කාලේ ඒ වගේම ඒ තරුණ වයසේදී සියලු දානියන්ගෙන් සම්පූර්ණ වෙනකොට බල නිලතල හමු වෙනකොට හැබාතකින්ම අපි කියනවා යසසටපත් වෙලා ඉන්නවා කියලා. නමුත් හැමදාම යසසින් ඉන්න කැමති මමත් ඒ මත. අයසටපත් වෙන කාරණා මොනවද මොනවද කියලා හොය හොයා ඒවා වළක්වා ගන්න උත්සාහ දරනවා. යසසින්ම ඉඳ හදනකොට ඒත් එක්කලාම අර මමයි කියන හැඟීමත් වැඩෙනවා. මමයි කියන හැඟීම වැඩෙනකොට මේ යසස පවත්තන්ඩ අකුසල් ධර්මත් කරනවා. සමහර විට සත්ත්ව ඝාතනය කරනවා, මනුෂ්‍ය ඝාතනය කරනවා, තමාගේ ආයස යසස නැති වෙයි කියලා බයි. ඒ වගේම අන්වස්තුව හොරකම් කරනවා. දුරාචාරකම් කරනවා. බොරුවෙන් මුලා කරනවා ලෝකය. මත් වතුර මත් කුඩු ආදී දේවල් ලබාගෙන මනස විකෘති කරගන්නවා. ඉතින් ප්‍රමාණයට වඩා යසස තහවුරු කරන්න යනකොට අයසට වෙන කරුණ වළක්වන්න යනකොට ඒ මමයේ කියන හැඟීම මත බොහෝ අකුසල් කෙරෙනවා. ඒ වගේම තමයි ප්‍රශංසාව සැපේ කියන කරුණ ලෞකික ලෝකයා බොහොම කැමති සැපට දුකට අකමැති නමුත් සැපේදී කැමති වඩාත් සැපට දුකේදී කැමැති සැපට මේ නිසා කායික මානසික වින්දන තහවුරු කරන්ඩ ඉවක් බවක් නැතුව තිරිසන් සතෙක් හා සමානව වැඩ කරන්න ගියොත් මානසික වශයෙන් තිරිසෙකුට සමාන වෙනවා මේ නිසා තමයි යම් තැනක ජීවිතේ මේ විදිහටම ඉඳ ලැබෙන්නේ නැහැ අලාභය අයස නිന്ദාව දුක පැමිණෙනවා. ඒවාට මුණ දෙන්න බැරුව පැවෙනවා. සමහර විට සිය දිවි හානි කර ගන්නවා. ඊර්ෂ්‍යා වෛර ක්‍රෝධ කරනවා. ජීවිත අවසානයේ තැවීමෙන් යුක්තව මරණයටපත් වෙන්න වෙනවා. පරලව දුගතිගාමි වෙනවා. නමුත් ලාභයේ අසස ප්‍රශංසාව සැප තහවුරු කරගන්න තියෙන ගතියත් ඇහැරුණේ නැහැ. මේ නිසා තමයි ජාතියෙන් ජරාවෙන් ව්‍යාධියෙන් මරණයෙන් අප්‍රියභාවය හා එක්වීමෙන් ප්‍රියභාවයෙන් වෙන්වීම යමක් කැමැති වෙයිදේ නොලැබීම සාරාංශ කොට කියනකොට මේ පංච උපාදානස්කන්ධයට බැස ගැනීම මම කොට බාර ගැනීම මේ දුකෙන් නොබිදෙනවා කියන කරුණ අපිට පැහැදිලි වෙන්න ඕනේ. එතකොට ඒ දුකට හේතුව ප්‍රමාණී ඉක්මවා ලාභයේ ආසස ප්‍රශංසාව සැපම තහවුරු කරන්න යෑම. ඒ වාට තියෙන බලවත් තණ්හාව මේ කාරණා අපි සුළු කොට සැලකුවාට අපට බොහෝ කම්පණයටපත් වෙන්න අවස්ථාවල් ලැබෙනවා ඒ වගේම දුගතිගාමි වෙන්න අවස්ථාවල් ලැබෙනවා මේක තමයි කියන්නේ ලෝක ධර්මයන්ට එක්වීම කියලා අටලෝ දහමේ කම්පා වීම කියලා නමුත් ආර්යයන් වහන්සේලාටත් මේ අටලෝ දහම එළඹෙනවා. අටලෝ දහම ඉදිරිපත් වෙනවා. නමුත් ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයා ලෝක ධර්මයේ සහ අටලෝ දහම දෙකක් නොවන බව ඒවා පෙරළෙන ස්වභාවයන් බව කල්ැතුවම නුවණින් වටහා ගන්නවා මේ ලෝකය කියන වචනේ ගැන භාග්‍යතුන් වහන්සේ වදාළ දේශනාව බොහොම ගැඹුරුයි. බොහොම සියුම්. පෘථජන සියලු සමූහයාම ලෝකය ගැන කතා කරන්නේ ලෝකේ වෙනයි මම වෙනයි මම වෙනමයි කියලා හිතාගෙන. නමුත් බුදුරජාණන් වහන්සේ මේ අසාදි ඉන්ද්‍රියන් ඒ වගේම ඒවට හම වෙන ගෝචර වස්තු ඒ ආරම්භය පහළ වෙන දැනගැනීම දැනගැනීමට බඳුන්වන්නා වූ ධර්මතා මේ සියල්ල එකතු කොටයි ලෝකය කියලා පැනෙන්නේ. අර මම වෙනම නෙමෙයි. මේ ගැන හොඳ පැහැදිලි දේශනාවක් සංයුක්ත නිකායේ ලෝකපඤ්ඤ සූත්‍රයේහි පෙන්වලා තියෙනවා. සමිද්දි කියන තෙරුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගෙන් විචාලා ලෝකෝ ලෝකෝති බහන්තේ උච්චති කිත්තාවතා නෝකෝ බහන්තේ ලෝකෝ වාස්ස ලෝක පඤ්ඤප්ති වාති ස්වාමීනි භාග්‍යතුන් වහන්ස ලෝකේ ලෝකේ කියලා කියනවා කොපමණකින් ලෝකය හෝ ලෝක පඤ්ඤප්තිය වෙනවද කියලා. බුදුරජාණන් වහන්සේ වදාරනවා යත්තකෝ සමිද්දී අත්ති චක්කු අත්ති රූපා අත්ති චක්කු විඥානං අත්ති චක්කු විඥාන විඤ්ඤාතබ්බා ධම්මා සමිද්දිය මේ සමිද්ධි හාමුදුරුවෝ විමසූ ප්‍රශ්නෙට භාග්‍යතුන් වහන්සේ වදාරනවා සමිද්ධිය යම් තැනක ඇස ඇද්ද රූපය ඇද්ද එසත් රූපයක් නිසා පහළවන්නා වූ චක්කු විඥානයක් ඇද්ද චක්කු විඥාණයෙන් දතයුතු ධර්ම ඇද්ද මේ පින්වතුන් දන්නවා විඥානය කියන්නේ දැන ගැනීම දැන ගැනීමට බඳුන් වෙන්නේ දතයුතු ධර්ම විඳීම වේදනාව සංඥා හැඳිනීම සංඛාර විඳීම හැඳිනීම ආරම්භය පහලවන්නා වූ තවත් ගති ස්වභාවයෙන් යුක්ත වූ සිතුවිලි ලෝභ තරහ ගති දේශ ආදී සිතුවිලි සංස්කරණය වෙනවා රාශි වෙනවා. එතකොට අපි කියනවා සංඛාර කියලා. ඒවා විඥානීය දැන ගැනීමට බඳුන් වෙනවා. ඒකයි මේ චක්කු විඥාණයෙන් දතයුතු ධර්ම ඇද්ද? අත්ති තත්ත ලෝකෝවා ලෝකපඤ්ඤප්තිවා. එහි ලෝකය හෝ ලෝකපඤ්ඤප්තිය ඇත කියලා තමයි භාග්‍යතුන් වහන්සේ අදාළේ. එතකොට අපිට මෙතන පැහැදිලි වෙනවා බුදුරජාන් වහන්සේගේ දේශනාවෙන් පෙන්වුවේ අපිට මේ පංචස්කන්ධයේ ලෝකයයි කියන එකයි. අර ලෝකේ වෙනයි මම වෙනයි කියන මතේ නෙමෙයි. පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකය ගැනයි මේ වදාරලා තියෙන්නේ. මේ විදිහටම කනට ශබ්දය හැපෙනකොට ශබ්ද දැනගන්නා හිත උපදිනවා. සෝත විඥානි. ඒ සෝත විඥානි දතයුතු ධර්ම දැනගන්නවා. ඒ අවස්ථාවට අදාළ විඳීමක්, කැඳිනීමක්, සංස්කාරයක් දැන ගැනීමක් වෙනවා. ඒ බව තමයි මේ ලෝකය කියන්නේ. නාසයට ගන්ධය හැපෙනකොට ගන්ධ සුවඳ දැනගන්නා හිත උපදිනවා. ගාහන විඥානි. ඒ ගාහන විඥාණයට යම් ධර්මතා දැනගන්නවා වේදනාව සංඥාව සංකාරය ඒ ටික එකතු කරලා තමයි මේ ලෝකය කියලා කියන්නේ දිව් ජීවහා ප්‍රසාදයට නැත්නම් දිවට රසය තැවරෙනවා ඊට අනුරූපව දැනගැනීමක් ඇති වෙනවා දැනගැනීමට බඳුන් වෙන ධර්මයක් එකතු කරලා මෙතන ලෝකය කියලා කියනවා. කාය ප්‍රසාදයට පොට්ටබ්බ රූප හැපෙනවා. කාය විඥානි ද පහළ වෙනවා. ඒ කාය විඥානිට දැනගන්න ධර්මතා එකතු කොට ලෝකය කියනවා. මේ පස්දොර යොමු නොවනකොටත් දැනගැනීමක් තියෙනවා. ඒ දැනගැනීම තමයි මනීන්ද්‍රිය මුල් කොට වෙන දැනගැනීම. දැන් අපි ගැඹුරින් කල්පනා කරනකොට හීන පේනකොට මේ ඇහැට කනට දිවට නාසයට ශරීරයට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ගැටිලා නැහැ. නමුත් දැනගත් අවස්ථාවල් භාවිතා වුණා. භාවිතා වෙච්ච ආකාරවල සිහියට නැගෙනවා. ඒ සිහියට නැගෙන්න මේ ආස්වාස වාතයේ ලේ ධාතුව දෙක පෙනහැල්ලේදී එකතු වෙලා හදවත මුල්කොට මුළු සිරුර පුරාම පැතිරෙන උණුසුම ශක්තිය හේතුවක් වෙනවා. රූප ධර්මයේ ප්‍රත්‍ය වෙනවා මලකඳ කේක වෙන්නේ නැහැ. මේ ශක්තිය ඇතිතාක් යමක් භාවිතා වීමකුත් සිහියට නැගීමකුත් තියෙනවා. ඉතින් මේ මනීන්ද්‍රියේ ක්‍රියාකාරීත්වය තමයි භාවිතා වෙච්ච ආකාරය සිහියට නැගීම. ඒ සිහියට නැගෙන අවස්ථාවට ඒ දේවල් දැන ගැනීම තමයි මනෝ විඥානය කියන්නේ. ඒ මනෝ විඥාණයටත් විඳීම, හැඳිනීම, විඳීම හැඳිනීමත් එක්ක එතන කැමැති අකමැති වීම ආදී ගති එකතුවයි දැනගන්නේ. එහෙනම් ඒ එතෙන්දත් ලෝකය කියලා කියනවා. මේ ටික එකතු කරපුවාම රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංචස්කන්ධ ලෝකයයි. මේ පංචස්කන්ධ ලෝකේ හරහා දැනගත් අවස්ථාවල් තමයි එහෙනම් මේ ලාභය අලාභය යසායස නින්දාව ප්‍රශංසාව සැප දුක කියන්නේ ඒවා පිටස්තර ධර්මතා නොවේ පංචස්කන්ධ ලෝකයේ තුල උපදින ධර්මතායි ඒවා ඒ හින්දා තමයි ඒවාට ලෝක ධර්මයේ කියලා කියන්නේ ඒ නිසා ඒ ලෝක ධර්මය නිතරම සකස් වෙන්නේ අවිද්‍යා පත්‍යා සංඛාරා සංඛාර පත්‍යා විඥානං කියන පිළිවෙලටයි. ඇයි පෘථග්ජන මනස ඇහක් තියෙනවා රූපේ තියෙනවා ශබ්දේ තියෙනවා ගන්ධේ තියෙනවා රස තියෙනවා මානස තියෙනවා කියලා නිත්‍යතාවයකින් මේ කාරණාය පිළිගන්න. ඒ වගේම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම කියලා ගෝචර වෙන කාරණාත් නිත්‍යතාවයකින් පිළිගන්න. ආධ්‍යාත්මික ආයතන හයත් බාහිර ආයතන හයත් නිත්‍යතාවයක් දීලා තමයි දැනගන්නේ විඥාණයට. විඥාණය හරහා දැනගන්නේ දෙයක් ඇත කෙනෙක් ඇත කියලා. ඒ දැනගන්නා වූ අවස්ථාවට අවිද්‍යාව ප්‍රත්‍ය වෙලා දැනගත්තේ. ඒ හින්දායි අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන්නේ. බලන්න අර වේදනා සංඥා සංඛාර කියන තැන මේ ආධ්‍යාත්මික ආයතන බාහිර ආයතනේ ප්‍රත්‍ය වෙලා බලන්නෙක් ඉන්නවා බලන්න දෙයක් තියෙනවා කියලා අවිද්‍යා ප්‍රත්‍යයෙන් දැනගන්නකොට අවිද්‍යා පත්‍ය සංඛාරා. ඒ සංඛාරය තමයි විඥාණයට බඳුන් වෙන්නේ. සංඛාර පත්‍ය විඥානං. මේ අවස්ථාව ප්‍රතිසන්ද විඥාණයට කතා කළත් මේ වර්තමාන අවස්ථාවට කතා කළත් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් පහළවන්නා වූ මේ පංච උපාදානස්කන්ධය මේක තමයි ලෝකෙට එකතු වෙනවා කියලා කියන්නේ මේ ලෝකේ අනුවැනින් පිළිගැනීමමයි අටලෝක ධර්මෙහි නම් කම්පා වීම අටලෝ දහමෙහි කම්පා වීම කියන්නේ ලෝකයේ මේ විදිහට වරදවා පිළිගැනීමයි. මේ වරදවා පිළිගත්කම නිසා තමයි හතරක් වළක්වා ගන්න හදන්නේ. ඒ ඒ අලාභය ඇත නින්දාව දුක වළක්වා වළක්වා ආයි ලාභයේ අසස ප්‍රශංසාව සප ලබන්න උත්සාහ දරුවේ. ඒක තමයි කම්පාව. ලෝකේ පිළිගැනීම. ලෝකේ මම සහ මට හමු වෙන කාරණා කොට වරදවා පිළිගැනිල්ල. ලෝක ධර්මයක් කොට නොදැකීම. ඒ නිසා මේ ස්වභාවයෙන් මිදෙන්න මේ අටලෝ දහමෙහි කම්පා නොවන්න භාග්‍යතුන් වහන්සේ වදාarලා තියෙනවා ඒ සමිද්ධි හාමුදුරන්ට යත්ථචකෝ සමිද්ධි නත්ති චක්කු නත්ති රූපා නත්ති චක්කු විඥානං නත්ති චක්කු විඥාන විඤ්ඤාතබ්බා ධම්මා. සමිද්ධිය යම් තැනක ඇස නැද්ද? රූපය නැද්ද? චක්කු විඥානේ නැද්ද? චක්කු විඥානෙන් දත යුතු ධර්ම නැද්ද? නත්ති තත්ත ලෝකෝවා ලෝක පඤ්ඤප්තිවා. එහි ලෝකේ හෝ ලෝක පඤ්ඤප්තිය නැත කියලා. ඒ කියන්නේ ලෝකේ නොපිළිගැනීම මයි අටලෝ දහමේ කම්පා නොවීම කියන්නේ. නමුත් ලෝකේ නොපිළිගන්න මෙතන අපිට යම් ධර්මයක් ඕනේ. එහෙම නැතුව ලෝකේ නොපිළිගන්න බෑ. නොපිළිගනින්න බෑ. ඒ ධර්මතාවයක් අපිට වැඩෙන්න ඕනේ. මේ ලෝකේ නොපිළිගැනීම වෙන්න. අපි බලමු දැන් මේ ලෝකයට අදාළ කරුණු 6 මේ පින්වතුන්ට මතක ඇති. ආධ්‍යාත්මික ආයතන 6 බාහිර ආයතන 6 විඥාන 6 විඥාණයෙන් දත යුතු ධර්ම මේකනේ ලෝකේ කීවේ මේ එකක් එකක් කාරණිය පිළිබඳව අපට යම් වැඩෙන නුවණක් ඕනේ අපි පළමුවෙන්ම බලමු ආධ්‍යාත්මික ආයතන 6 ඇස කන දිව නාසය ශරීරයේ මනස ගැන අපිට වැඩිෙන්න තියෙන නුවණ මොකක්ද මේ ආයතන හය ආරම්භ වුණේ දෙමව්පිය ප්‍රත්‍යයෙන්. ඒක හේතුවක් වුණා. ඒ වගේම ජීවිතයක් නැර ජීවිතයක් අර සැප ලැබීමේ කැමැත්ත භවගතිය අතහැරුණේ නැහැ. කර්ම ශක්තිය භවය ඒ නිසායි භවපත්‍යා ජාති බලන්න ඕනකම අහන්න ඕනකම ගඳ සුවඳ ගන්න ඕනකම රස ගන්න ඕනකම ස්පර්ශයන් ගන්න ඕනකම අරමුණු සැලසුම් කරන්න තියෙන gati මේ දේ අත නොහැරුණුකම නිසායි රූප ධර්මෝ ප්‍රත්‍ය වේලා අවිද්‍යාව තෘෂ්ණාව එකතු වෙලා જાතියක් වශයෙන් උපත ලැබුවේ ඒකට කියනවා පංචස්කන්ධේ පහළ වීම ආයතනයගේ ලැබීම කියලා. එහෙමනම් කවුරුවත් මවල දුන්නු දෙයක් නෙමෙයි. ඒ වගේම හිතල හදාගත්ත දෙයක්ුත් නොවේ. නයිදං අත්ත කතම් බිම්බං නයිදං පර කතං අගං. ඒ කියන්නේ තමා මේ විදිහට උපදින්න ඕනේ කියලා හිතලා හදාගත්තේ නෑ. එහෙම වුණා නම් ඊට වඩා අංග සම්පූර්ණව, ਸਰව සම්පූර්ණව හදා ගන්නවා. මවල දුන්නෙත් නෑ. අදෘශ්‍යමාන බලවේගයකින් මවල දුන්නා නම් අඩුපාඩු ඇතුව මවල දෙන්නෙත් නෑ. ਸਰව සම්පූර්ණව මවල දෙනවා. මේ හින්දා භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ පෙන්වන්නේ හේතුපටිච්ච සම්භූතං හේතුබංගා නිරුජ්‍යති. හේතුප්‍රත්‍යයෙන් හටගත්තා කියන එකයි. ඉතින් හොඳට හිතලා බලන්න අර දෙමෝපියෝ හේතු වෙච්ච තැන, කර්මප්‍රත්‍ය හේතු වෙච්ච තැන, අවිද්‍යාව තෘෂ්ණාව හේතුවෙන් ආරම්භ වෙච්ච බව. එතන පටන්ම දිරදිරා දිරදිරා යන රූපාංශු මව ගන්න හුස්ම ආහාර උදව් කරගෙන අන් පරිද්දකින් සැකසෙනවා ආරම්භක අවස්ථාවේ පටම මානීන්ද්‍රිය මුල් කොට මනෝ විඥානේ පහළ වෙනවා නිරුද්ධ වෙනවා. මේ රූප නාම දෙක ප්‍රත්‍ය වෙනවා. ඒ විදිහටයි මේ දිල දිලා යන එක හැදෙන්නේ. මවගේ සම්බන්ධය අතහැරෙනවා. අතහැරුණාම ප්‍රස්වාස ආස්වාස වෙන්න ඕනේ. මේ මොහොත දක්වා බලන්න ප්‍රස්වාස වෙනකොට ආස්වාස නොවුනොත් මේ හය ආයතනයක් නැහැ. වැය වෙන ආහාරය නැවත නැවත සලසා නොදුන්නොත් මේ ආයතන නැහැ. නියම වේලාවට මේක දිරනකොටද සුද්ධ පවිත්‍ර නොකොලොත් මේක පවත්වන්න බෑ. ඒ දේවල් කළත් ආරම්භක ආයු ශක්තිය, ඉන්ද්‍රිය ශක්තිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ ඉන්ද්‍රිය ශක්තියත් මේ ප්‍රස්වාස ආස්වාස වාරයක් වාරයක් ගානේ අඩු වෙවි අඩු වෙවි යනවා. යම් තැනක නවීනතම බෙහෙත තිබුණත් දක්ෂම වෛද්‍යවරයා හිටියත් මේක පවත්වන්න බැරුව යනවා. ඒ නිසා ආයතනෝ ඇතිව නැති වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා දකින්න. මේ මොහොතේ ආස්වාසය ආස්වාසයෙන් නිරුද්ධ වෙනවා. එතකොට ආස්වාස වාතයේ ලේ ධාතුවත් එක්ක සංයෝග වීමෙන් ඇතිවෙන උණුසුම ශරීරයේ සීතල වලක්වලා අලුතින් වාතයක් ඇති වෙලා ක්‍රියා හයකට එදිලා ඒ ක්‍රියාව ක්‍රියාවෙන් නිරුද්ධ වෙනවා ඒක ක්‍රියාවක් තමයි ප්‍රස්වාසය ප්‍රස්වාසයෙන් නිරුද්ධ වෙනවා කියන්නේ. ඉතින් ඒකම අපිට ඇති ආයතන හය ඇති වෙලා නැති වෙනවා කියලා දකින්න. ඒවට හමු වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ බාහිර ලෝකයේ දිහා අපි බලනකොට අපි එහෙම බෙදලා කතා කරන්න ඕනේ ආධ්‍යාත්මික රූප බාහිර රූපය කියලා මුල් අවස්ථාවේ. අපි උදාහරණයක හිතමු එළදෙන එළදෙන පුන්නක්කු තනකොළ එහෙම ආහාරයට ගන්න. කොස් කටු ඒවා අන්පරිද්දකටපත් වෙලා එක පැත්තකින් එළදෙනගේ අං හං මාස් කුර ඒවා හැදෙනවා. තව පැත්තකට කිරි හැදෙනවා. තව පැත්තකට ගොම හැදෙනවා. එතකොට අර ආහාරය අන්පරිද්දකටපත් වෙලා නැසෙනකොට ඒ නව ඵලයන් ඇති කරවන්න හේතු වෙදි කිඳේ දේවල් හැදෙනවා. අංකුර, මාස්, හං, ගොම, කිරි හොඳයි ඒ දේවල් නොපවතිනකොට දැන් ගොම නොපවතිනකොට ආයෙත් ගෙඩි මල් පළතුරු ආදී දේවල් හැදෙනවා. ඒ දේවල් නැසෙන්නේ නව ඵලයක් ඇතිකරන්න හේතු ඇති වෙලයි. ඒ දේවල් මේ සතා සතුන්ට ආහාර වෙනවා අපටත් ආහාර වෙනවා. ඒ දේවල් නැසිලා නැවත මේ කේස් ලොම් නියදා කාමස්නහර හැදෙනවා. මේවා නතර වෙලා නැහැ. හේතුප්‍රත්‍යයෙන් හටගෙන නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙන්නේ නවඵලයක් ඇති කරන නව හේතු ඇති වෙලයි. ඒ ඇති වුණත් නිරුද්ධ වෙනවා. මේකට කියනවා මේ අවකාශයේ මේ ඉඩ තුල සතර මහා භූතයන්ගේ රාශ වීම හා නිරුද්ධ වීම කියන වචනේ. බලන්න කය ගැන කතා කළත් පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන තද ගතිය, වැగిරින ගතිය, දවන ගතිය, වායු ගතිය. බාහිරේ කතා කළත් පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු මේ හතරාකාර සංයුතියින්ද තමයි විවිධාකාරයෙන් මේ රාශි වෙලා තියෙන්නේ. රාශි වෙන රාශි වෙන දේවල් නිරුද්ධ වෙනවා. නිරුද්ධ වුණේ නමුදු යමක් නිරුද්ධ වෙන්නේ නැව නව ඵලයක් ඇති කරන නව හේතුවක් ඇති වෙලයි. ඒ නිසා ඒ ධාතු සංයුක්තියෙන් යුක්ත විවිධාකාර දේවල් රාශි වෙනවා. මේ අවකාශය ඉඳ තුල. අවකාශයේ අපිට ප්‍රමාණී කියන්න බෑනේ. මේ විදිහට බලන්ද ඒ හම් වෙන ගෝචර වස්තුන්ගේ ඇතිව නැතිවීම. එහෙමනම් ඇතිව නැති වෙන ප්‍රසාදයකට තමා ඒ කියන්නේ ඇස කන දිව නාසය ශරීරයට තමයි ඇතිව නැති වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හමු වෙන්නේ ඒක එක්ෂණයක් හමු වෙනවා ඒ අර්මය දැන ගැනීමක් පහළ වෙනවා ඒකට කියන්නේ විඥානයි කියලා ඇයි දැන ගැනීම පහළ නොවි තියෙන්නේ නැහැ ආරම්භ වුණේම මේ රූප නාම දෙක එකිනෙකට ප්‍රත්‍ය වෙලයි ප්‍රත්‍ය වෙනවා නැසෙනවා නැසුණාත් ආය ආයෙත් ඒ ආකාර ප්‍රත්‍ය වෙනවා. එයා ඒ නිසා අදත් ඒ විදිහට දැනගැනිල්ලක් ඇති වෙනවා. නමුත් ඇතිව නැති වෙන ලෝකයක් ගැන නොදක්නාකම හින්දා අර විඥානීය දැනගන්න තැන ඇති බවක් පිළි අරගෙන දැනගන්නවා. අන්න ඒකටයි අර විඥාණයට දත යුතු ධර්මෝ කියලා පෙන්වේ විඳීම හැඳිනීම සංඛාරය. තකසීම. රාශි වීම කියන කාරණේ මේ විඥාණයට බඳුන් වෙන්නේ. දැන් අර નિયમિત පිළිවෙලට බලාගෙන ආවනම් ඒ ආධ්‍යාත්මික ආයතනයත් ඇති වෙන නැති වෙන ස්වභාවයෙන් යුක්තයි නම් බාහිර ආයතනයත් ඇති වෙන නැති වෙන ස්වභාවයෙන් යුක්තයි නම් එහෙමනම් නිට්ටය වූ දැන ගැනීමක් ඇති වෙන්න බෑ නිට්ටය වූ දැන ගැනීමට නිට්ටය ධර්ම තියෙන්නත් බෑ ඒවත් ඇති වෙන නැති වෙන ස්වභාවයෙන් යුක්තයි මේ නිසා තමයි අර ලෝකය හෝ ලෝක පඤ්ඤප්තියේ ගැඹුරට බැස ගන්න බැරි. ඒක මම හෝ මගේ නොවේ. මම හෝ මගේ උනේ මේ ඇතිව නැති බව නොදක්නාකම නිසායි. ඒ නිසායි උපාදානයෙන් භවයක් සැකසුනි. කර්ම භවයේ භවපත්‍යා ජාති කියලා නැවත නැවත වීමක් වුනේ. නමුත් මේ අටලෝ දහමේ කම්පාව කොතනකවත් ඉවර නැති බව දැකලා මේ මෙහි නිමාවක් වෙන්න ලෝක ධර්මයක් අටලෝ දහමක් දෙකක් නොවේ හේතුඵල නිරෝධයක් කියලා අවබෝධ වෙන්න ඕනේ. එතකොට ලෝකයේ බරට නොපිලිගන්නවා. ලෝකයේ බරට නොපිලිගැනීමමයි අටලෝ දහමේ කම්පා නොවීම. එහෙම නැතුව මං අටලෝ දහමක කම්පා නොවී ඉන්නවයි කියලා මතයක ඉඳලා කම්පා නොවී ඉඳ හැදුවට ඒක ටිකක් දුරක් විතරයි කම්පා වෙන්න වෙන වෙලාව වෙනකොට කම්පා වෙනවා. කොච්චර අටලෝ දහමී කම්පා නොවි ඉඳ හැදුවත් ආස්වාසය නැතුව බෑ ආස්වාසය අඩු වෙනකොට හරි වේදනාවක් ඇති වෙනවා ඇතුළත කිලුට රැස් වෙනවා පිට කරගන්න ඕනේ ඇතුළත කිලුට රැස් වෙනකොට පිට කරගන්න බැරුව ලොකු වේදනාවක් පිට වුණත් ආස්වාස වාතය ඇතුළට මදි නම් ලොකු වේදනාවක්. මොකද මේ ආස්වාස වාතයේ ශක්තිය මතයි මේ සිත සිතුවිලි පවා ක්‍රියා කරන්නේ. එනිසා ඒක හිර වෙනකොට උඟක් කලබල වෙන්නේ. එතකොටත් කම්පා නොවී ඉන්න පුළුවන්ද? මතු පිටින් අපි කම්පා නොවෙනවා කියලා මම කම්පා නොවෙනවා කියලා හදාගත්තට බෑ. මේක ලෝක ධර්මයක් කියලා බලාගෙන ගියොත් මේ මේ ලෝක ධර්මයට අයිතියක් නැතෝ යනවා. හිතහා සිතුවිලි පවා ඉපිද නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්ත බව පේනවා. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ මේ ලෝකයේ කියන වචනෙට ලුජ්ජතිති කෝ බික්ඛු තස්මා ලෝකෝති උච්චති කියලා වදාළි. මහණ paludu වෙනවා නම් නැසෙනවා නම් මේ ලෝකයයි කියනු ලැබේ කියලා. ඔන්න ඔතනින් තම අපට අර ගාථාවේ අදහස එන්නේ පුට්ටස්ස ලෝක ධම්මේ චිත්තං යසන කම්පති. යමෙක් මේ ලෝක ධර්මෙහි අටලෝ ධමේ කම්පාවක්කටපත් නොවෙනවා නම් අශෝකං ශෝක නොවෙනවා නම් විරජං ඛේමං කෙලස් රජස් නැත්නම් නිර්භයයි නම් බය රහිත නම් මේක තමයි මංගල කාරණයක් කියලා භාග්‍යතුන් වහන්සේ වදාළේ බලන්න එතකොට මොනතරම් ගැඹුරු ධර්මතාවයක්ද ඒ අපිට භාග්‍යතුන් වහන්සේ වදාarලා තියෙන්නේ අපේ ජීවිතයට එකතු කරගන්න මේ මනුස්ස ජීවිතය තුල වටිනා ජීවිතය භාග්‍යතුන් වහන්සේ සර්වත්තා ඥානයකින් වදාළ ධර්මය අපිට මුණ ගැහිලා තියෙනවා අපි ඒ පිළිබඳව එකතු කරගත්තා නම් ප්‍රතිපත්ති කොට වාසය කළා නම් අපට ලෞකිකත්වයෙන් මිදිලා ලෝකෝත්තර භාවයටපත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. ලෝකේ නොපිළිගන්න පුළුවන්කමක් තියෙනවා. ඒක තමයි රතන සූත්‍රේ වදාළේ. අර යතින් යතින්ද කීලෝ පටවින් සිතෝසියා කියන ගාථා ධර්මයේ මහා ඉන්ද්‍රකීලයක් හැබක් තියෙනවා නම් හතර දෙසින් හමන සුළඟට ඒ නොසෙල්වෙනවා වාගේ ආර්ය ශ්‍රාවකයා අටලෝ දහමේ කම්පා නොවන බව. බලන්න ඒ ඒ උතුම් සංගරත්නේ ගුණයක් කියලා පෙන්නනවා. ඉතින් එවැනි ධර්මතාවයක් අපට දේශනා කර වදාරලා තියෙන්නේ. අපේ භාග්‍යතුන් වහන්සේ ගැන අපි හිතුවත් බලන්න එදා මොනතරම් නිନ୍ଦා අපහාස වලටපත් වුණාද? අර සුන්දරී පරිබ්‍රාජිකාවගේ නිନ୍ଦා මේ පිං උතුම් අහලා තියෙනවා. ඒ වාගේ භාරද්වාජ බමුණ දානිකට ආරාධනා කළා. දානයක් සකස් කරලා නැහැ. නිඳා කළා. භාග්‍යතුන් වහන්සේ තෘෂ්ණී භූතව වැඩ හිටියා. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉඳලා අහනවා බමුණ නුඹ රසවත් භෝජනයක් සංග්‍රහයක් පිළිල කරනවා. නමුත් ඒ පිළිගන්න කෙනෙක් නැහැ. ඔබ මොකද කරන්නේ කියලා. මම අනුභව කරනවා ස්වාමී. එහෙනම් ඔබගේ බැනුම් නින්දා මෙතන පිළිගන්න කෙනෙක් නැහැ. එතකොට ඒ අයිතිය බමුණටමයි. බමුණා මේ වචනයට පැහැදුනා. එතකොට පිළිගත්තේ නැහැ කියන තැන අපිට හිතෙන්නේ බුදුරජාණන් වහන්සේ නොපිළිගනින්න ඇති කියලා සත්ත්ව පුජ්‍යල ආත්ම සංජාවෙන් අපි බලනවා. කොහොමද මේ නොපිළිගෙන හිටියේ? එතකොට අපිට පේනවා මේ බුද්ධ මානසාර ලෝකෙට එහෙන් තියෙන්නේ. ලෝකෙට එකතු නැති තැනක ඉඳලා දකින්නේ. හේතුඵල නිරෝධයක් දකින්නේ. ඒ බව දකින්නයි අපිටත් ධර්මයේ වදාරලා තියෙන්නේ. උදේ බමුණ වස් ආරාධනාවක් කරලා බමුණට අමතක වුණා. භාග්‍යතුන් වහන්සේට ඒ අවස්ථාවේ දාන ආදියෙන් හිරියර වුණා. නමුත් කම්පා වුණේ නැහැ. කිසිම දෙයකින් කම්පා වුණේ නැහැ. ඒ මොකද භාග්‍යතුන් වහන්සේගේ මනස ලෝකෙට එකතු නැහැ. ආහාර වැය වෙනකොට දුක් වේදනා හිත දුක් වේදනා හිතට බඳුන් වෙන්නා වූ සිතුවිලි ලෝක ධර්මතාවයක් ඇතිව නැති වෙන ධර්මතාවයක් ආහාරය ලබා දෙනකොට වළඳනකොට ඒ ආහාරය නිසා ඒ ධාතු මාත්‍රයාගේ ක්‍රියාකාරීත්වය නිසා ඇති වෙන සැප වේදනා දැනගන්නා හිත ලෝක ධර්මතාවයක් ඇතිව නැති වෙන ධර්මයක් වැළඳීමේ ක්‍රියාව පවා චිත්තද වායෝ ධාතුවේ ක්‍රියාවක් මේ වායෝ ධාතුව චේතනාවකට එකතු වෙන ක්‍රියාවක් ඒ චේතනාව පවා භාවිතා වෙච්ච ආකාරයට හේතුඵල නිරෝධයක්. ඒ ලෝකයට එකතු නැති හින්දා එතන කම්පාවක් නැහැ. ඉතින් මේ විදිහට අපි ශ්‍රේෂ්ඨ චරිතය ආදාසයට අරගෙන වදාළ ධර්මය අපි ජීවිතයට එකතු කරගෙන ඒක ඒ හොඳට නුවණින් විමසාගෙන ප්‍රතිපත්තියක් වශයෙන් ඒක අනුගමනය කරමින් අපිත් හැමදෙනෙක්ම මේ අටලෝ දහමත් ලෝක ධර්මයක් දෙකක් නොවන බව අපට අවබෝධ කළොත් අපට පුළුවන්කමක් ඇති වෙනවා ඒ ලෝකේ නොපිළිගන්න. ලෝකේ නොපිළිගැනීමමයි මේ කම්පා නොවීම කියලා කියන්නේ. එතනින් තමයි මේ අටලෝ දහමේ කම්පා නොවුනා කියන තැනේ නියම ධර්මතාවයට අපට බැස ගැනීමට පුළුවන්කමක් ඇති වෙන්නේ. ඉතින් මේ පින්වතුන් බොහොම ශ්‍රද්ධාවන්තව අද මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කළා. ශ්‍රවණය කරන්නා වගේම හොඳ ජීවිතයට මේ ධර්මතාවය අපි එකතු කරගෙන නැවත නැවතත් ධර්මයේ වඩාගෙන අපිට සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් යන සතර මාර්ග සතර ඵල ඥානයන් සම්පූර්ණ කරගෙන මේ ජීවිතේදීම ඒ ජාතිය ජරාව ව්‍යාධිය ශෝකේ මරණය කියන කරුණු මමේ මගේ කියලා නොපිළිගෙන අටලෝ දහමේ කම්පා නොවන තැනකට අපිට මනස පමුණවා ගැනීමට හේතු ආසනාව වේවා කියලා අදිෂ්ඨාන කරගන්නට ඕනේ. මේ පින්වතුන් බලාපොරොත්තු වන්නා වූ ආකාරයටම ඒ නමින් නැසීමේ පරිවයන්ට දුනා වූ සියලු ඥාති වර්ගයාට කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබාගෙන සැපතින් සැපතට පැමිණීමටත් ධර්මා ශ්‍රවණය කරන්නා වූ සියලු දෙනාටම තව තවත් ප්‍රඥාව වඩ වඩා දියුණු කරගෙන නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් ධර්මාබෝධය ලැබීමටත් හේතු ආසනා වේවා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්ඛන්තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්තා චිරන් රක්ඛන්තුං සදා ධර්ම ශ්‍රවණාන් සංසේම් ප්‍රඥාව දියුණු වී උතුම් නිවනින් සැනසීම වේවා සම්මා සම්බුදු සරණයි සාදු සාදු ඔබ අප කෙරෙහි මහත් කරුණාවෙන් යුක්තව අද ධර්මානුශාසනාව පැවැත් වූ ගරුතර දේශකයන්න් වහන්සේ පිළියම්බෙල ස්වාරපොළ පොල්හේන්පත්ත භාවනා මධ්‍යස්ථානයේ ගරු අනුශාසක පූජනීය සීමලා පිටියේ බුද්ධ රක්කිත තිස්ස ස්වාමීන් වහන්සේ. උන්වහන්සේට නිදුක් නිරෝගී සුවචිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ඔබටත් මෙවන් ධර්ම දේශනාවක දායකත්වය ලබාගත හැකි. කතා කරන්නේ ජාතික ගුවන්විදුලියේ ආගමික ආශ්‍රයයට දුරකථන අංකය 0112 69යි 71යි 40 ඔබට තෙරුවන් සරණයි